එන්නම් මුලින් සාවධාන වහන්න. අප ගියවාදේදී නේට විදර්ශනා ඥාන පිළිබඳ දේශනාව ඉදිරිපත් කළා. ඒදී උද්‍යප්පේ ඥානය ගැන විස්තරයක් කළේ උද්‍යප්පේ ඥානය හරියට යම් කිසිම වර්ධක්කා නම් ඒ තුළින් නිවන් ලබාගත හැකි ආකාරයක් පෙන්වන්න කළේ. ඉතින් ඒ යනු භාවනා කළා ඒකෙන් ප්‍රතිඵලයක් ගන්නට නොහැකි වුණා නම් එසේ නොහැකි ඇත්තේ ඒ උද්‍යප්පේ ඥානේ තමා ඇති කරගත් උද්‍යප්පේ ඥානේ යම් නම් අඩුපාඩු තිබෙන්නේ. ඒ අඩුපාඩු සකසා ගැනීමට උපකාර වන ආකාරයේ දේශනාව තමයි අද ඉදිරිපත් වීමට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ පටිසම්භිදා මග්ගපාලමේ කියන පොතේ දැක්කෙනවා උද්‍යප්පේ ඥානය ඇතිවීම නැතිවීම දක්නා නුවණ යම් කිසි කෙනෙක් ඇති කර ගන්නා විට 50 ආකාරයකින් ඒක ඇති කරගත යුතුයි. ඇතිවීම දකිනකොට විස්පස්සාකාරයක් ඒ වගේම නැතිවීම දකිනකොට විස්පස්සාකාරයක් මේ විස්පස්සාකාරයක් කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහට එක එක ස්කන්ධයට පහ පහ පහ ගන්න. එතකොට රූපස්ස උදයන් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සද කියලා දක්වලා තිබෙනවා ඒ පස්සම්ගම්මක පාළියේ රූපේ ඇතිවීම දක්න විට ලක්ෂණ පහක් ලක්ෂණ පහක් දකිනවා. අවිද්‍යා සමුදය රූප සමුදයෝති පච්චේ සමුදයක් කියන රූපස්කන්ධස උදයන් පස්සති අවිද්‍යාව නිසා රූපය තියෙනවායි කියලා ඒ ප්‍රත්‍ය සමුදය දැකීම තුළින් රූපේ සමුදය දකිනවා ඒකක් එතකොට තණ්හා සමුදය රූප සමුදයෝති තණ්හාව නිසා රූපය තියෙනවායි කියලා දකිනවා කම්ම සංදයා රූප සංයෝතේ කර්මය නිසා රූප ඇති වෙනවා කියලා දකිනවා. ඊළඟට ආහාර සංදයා රූප සංයෝතේ ආහාර නිසා රූප ඇති වෙන ආකාරය දකිනවා. නිබ්බත් ලක්ෂණම් පස්සන්තෝකේ රූපස්කන්ධස්ස උදයන් පස්සති මේ නිබ්බත් ලක්ෂණය දැකීම තුළිනුත් කෙනෙකුට රූපස්කන්ධය ඇතිවීම දකින්නට පුළුවන් මෙතන කොටස් පහක් ඒවා අවිද්‍යා සංහා කම්ම එතන තුනක් ඊළඟට ආහාර හතර වෙන එක නිබ්බත් ලක්ෂණය කියන එක පස්සේ මේදී මෙයට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ අවිද්‍යා සංහා කර්ම ආදී නිසා රූපය කොහොමද ඇති වෙන්නේ කියන කරුණ. දැන් අප ජීවත් මේ මැරෙන විට කර්මයක් ශීපත් වන සුබ දේශන කුසල කර්මයක් ඒකේ විපාකයක් වශයෙන් තමයි මේ මනුෂ්‍ය ලෝකේ ජනිත වෙන්නේ. ඒ කුසලයේ විපාකයක් වශයෙන් මනුෂ්‍ය ලෝකයේ ජනිත වීමට ප්‍රධාන වශයෙන් හේතුුනේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව තිබෙච්ච නිසා එදා ගියාත්මේ මැරෙන විට අපි දන්නේ අපි දැනගෙන සිටියේ නැහැ මේ සංස්කාර ලෝකයේ රැඳී සිටීම නැවත නැවත ඉදදී මේ කාන්ත වශයෙන්ම දුකක පහළ වීමක් මේ පහළ වීමක් එකේ. ඒ දුක්ඛේ අඥානං කියන ඒ අවිද්‍යාව ඒ මූලිකම එදා සමාගයේ සිට තුළ තිබුණා. ඒ අමතරව එසේ නැවත නැවත එකදීම තුලින් දුකක්ම ලබා දෙන බැවින් ඒකමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා දුක්ඛ සමුදය ඥානං කියන ඒ අවිද්‍යාව තමාගේ සිත තුළ තිබුණා. මෙන්න මේ නිසා මේ අවිද්‍යාවෙන් යුතුව කටයුතු කරපු නිසා භවයේ රැඳී සිටීමට ආශාවක් ගන්නාවක් ඇති වුණා භව ආශාවක්. භවයේ කියන ඒකාන්ත වශයෙන් දුකක් කියලා දන්නවා නම් ඒ පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබලා තියෙනවා නම් එවැනි කෙනෙකුට භවයේ රැඳී සිටීමට අපේක්ෂාවක් විශේෂයෙන්ම ඇතිවන්නේ නැහැ. ඒවැ අඩුපාඩු තිබෙන නිසා තමයි භවයේ රැඳී සිටීමට ආශාවක් ඇතිවන්නේ. මේ භව ආශාව ඇතිවෙන්නේ සමාගයේ සිට තුළ එදා අවිද්‍යාව නොදක්කම තිබුණ නිසා. ඒක අමතරව තමන්ගේ ඒ පංචස්කන්ධ ලෝකයට ආශාවක් තිබුණා. ඒ මැරෙන මොහොතේ ඊටත් අමතරව අනාගතයේදී මතු භවවලදී පහළවන පංචස්කන්ධ ධර්ම කෙරෙහි ආශාවක් තිබුණා. මේ විදිහට භව ආශාවාදී ධර්මතාවයන් සිතතෝ ක්‍රියාත්මක වුණේ සවිද්‍යාව නිසා. ඒක අමතර මේ සමන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්ම පහ මෙතන සත්‍යයේ සිටින අය ආත්මයේ සිටින අය මම කියලා කෙනෙක් සිටින අය කියන හැඟීමේ පිටලා උපාදාන කරගෙන සිටිනවා මම මගේ කියන හැඟීම හැඟීමේ පිහිටලා සිටියා. මේ සියල්ලම සිදුවන්නේ අවිද්‍යාව නිසා. ඒ උපාදාන කරගෙන තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් විතර නෙවෙයි බාහිර පංචස්කන්ධ ලෝක ධර්මත් අජීවී වස්තුන් සමහර විට උපාදාන කළා. මේ උපාදානයත් අවිද්‍යාව නිසා සමාගයේ සිට ප්‍රත්‍යාත්මක වුණා. මේ විදිහට අවිද්‍යාව වෙලා ක්‍රියාත්මක වෙච්ච නිසා මරණය මරණයට පත්වන විට චිත නිරුද්ධ කරන්නට සම්පූර්ණයෙන් නොහැකුණා ඒ ඊයාත්මේ චිත නිරුද්ධ වෙනකොට ඒ ප්‍රතිචිතට අනුකූලව පසුව ප්‍රතිසන්ද විඥානයක් මේ භවයේ ගෙන දුන්නා මොකද එදා සම්පූර්ණයෙන්ම මේ කරුණු කෙරෙහි අර කලින් කියපෝ කරුණු කෙරෙහි අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කර තිබුණා නම් භවයේ රැඳී සිටීමට තිබෙන කිසිම අපේක්ෂාවක් නැතුව සිටියා නම් කිසිම කම්ම සංස්කාරයක් උපාදාන කරගන්නේ නැතුව සිටියා නම් මම මමේ මගේ කියන හැඟීම් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා තිබුණා නම් චිත්ත තුනේ નિરાයාසයෙන් සිටින්න ගලා යන ශක්තිය සම්පූර්ණයෙන් නැති කරලා තිබුණා නම් මේ විදිහට මේ ජීවිතයේ අපේ ප්‍රතිසන්දයක් ලබන්නේ මිනිස් නිසා ඒ ප්‍රතිසන්ද විඥානය අර ප්‍රතිසිතට අනුතුරුව මවකෂයක ගිහිල්ලා පිළිසින ගත්තා අපි මේ ලෝකයේ උපදිනකොට. ඒ විදිහට අවිද්‍යාව නිසා ඉස්සල්ලාම ප්‍රතිසන්ද විඥානය මවකෂට ආවේ අම්මගේ තාත්තගේ සංයෝගය නිසා පහළ වූ ධාතු කොටසක එල්බද. එතකොට ඒ ප්‍රතිසන්ද විඥානය එනකොට මේ කර්ම ශක්තියේ බලයෙන් ඒ කර්ම ශක්තිය නිසාම රූප කලාප සහජාත ප්‍රත්‍ය වශයෙන් ඒ කියන්නේ සහජාත කියන්නේ එකටම උපන් ධර්ම වශයෙන් කර්ම ශක්තිය තුළින් නිපදවන ශරීරයක් නිපදවන්නට අවශ්‍ය නිසා ශරීරයක් නිර්මිත වෙන්නට අවශ්‍ය නිසා කායක්ෂාද රූපය ඒ ප්‍රතිසන්ද විඥානය සම්බන්ධව ජනිතය දැන් මව ගන්නා මව සහ පියා එකතු වුණාට පස්සේ ඇති වූ ධාතු කොටසකයි මේ ප්‍රතිසන්දී විඥානයේ එල්ලෙල්ල එල්ලෙන්නේ ඒ මව සහ පියාගේ එකතු වීම නිසා ඇති වූ ධාතු සංයෝගයේ තියෙන්නේ මූල ධාතු හතර පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මූල ධාතු හතර. මේ මූල ධාතු හතර තිබෙනකොටම ඒවැ වර්ණයක් පාටක් තියෙනවා. ගඳක් සුවඳක් ගන්ධයක් තියෙනවා රසයක් තියෙනවා පෝජාවක් තියෙනවා එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ වල වර්ණ ගන්ධ රසෝදා කියන කොටස තියෙනකොට එතන කොටස් 8ක් වෙනවා එතකොට මව සහ පියා එකතු වීම නිසා ඇති වූ ඒ සංයෝගයෙන් පහළ වූ ධාතු කොටස් වල ඔය කියපු රූප කොටස් 8ම තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායු කියන මූල ධාතු හතරයි. ඒ නිසා ඇතිවෙච්ච උපාදාය රූප හතරක් වූ අර වර්ණය, ගන්ධය, රසය, ඕජාව කියන එක. මේ කොටස් අටට කියන්නේ සුද්ධාෂ්ටක රූප කලාප කියලා. ඒ කියන්නේ ඔයාට වෙන වෙන් කරන්නට නැහැ තරමටම වාගේ සෑම රූපයකම පිහිටලා තිබෙන බවයි පොත්පත්වල දක්වා තිබෙන්නේ. එතකොට දැන් මේ රූප මවදත් මවසාපියාගේ එකතීම නිසා පහළ වූ මේ ධාතු කොටස් වල රූප කොටස් තියෙනවා. ඒ රූප කොටස් වලම ගිහිල්ලා අර කර්ම ශක්තිය තුළින් ප්‍රතිසන්ද විඥානය ඇති වෙනකොටම ශරීරයක් නිර්මිත වීමට අවශ්‍ය නිසා කාය ප්‍රසාද කියලා රූපයක් දැනෙනවා. ඒක දිගින් දිගට පැවතෙන්නට අවශ්‍ය නිසා ජීවිතේන්ද්‍රය රූපය කියන කොටසත් පහළ වෙනවා. එතකොට අර කලින් කියපු කොටයි කාය ප්‍රසාද රූපයයි ජීවිතේන්ද්‍රය රූපයයි කියන කොටස් 10 කාය දශකයේ වශයෙන් හඳුන්වනවා. එතකොට ස්ත්‍රියන්ද පුරුෂයන්ද කියන එකත් තීරණය කරන්නේ ප්‍රතිසන්දි විඥානය එනකොටමයි. ඒ ප්‍රතිසන්දි විඥානය අනුකූලව ඒක නිසා භාව රූපයක් පහළ වෙනවා. ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාව රූප, පුරුෂයෙක් නම් පුරුෂ භාව රූප. ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙනකොටමයි ඒක තීරණය වෙන්නේ. එතකොට ඒක දිගින් දිගට පැවතගෙන යන්නට අවශ්‍ය නිසා ජීවිතින්ගේ රූපයත් ඒ හා සමගම කර්මයේ ශක්තියෙන් ජනිත වෙනවා. අර මව සහ පියාගේ එකතු වීමෙන් පහළ වූ ධාතු කොටස් ප්‍රශ්න එතකොට ඔය කියපු කොටස් දෙකක් ජනිත වෙනවා භාව රූපයක් සහ ඒක පවත්වාගෙන යාමට අවශ්‍ය වූ ජීවිතෙන්ද රූපය. එතකොට මේ ප්‍රතිසන්ද විඥානයේ එල්බ ගන්නට දිගින් දිගට පැවතගෙන යන්නට වස්තුවක් ඕනේ යම් කිසි දෙයක් අවශ්‍යයි රූපයක පිටලයි නාම රූප දෙකම තියෙන සත්ත්ව ලෝකයේ නාම ස්කන්ධය පවතින්නේ සිත පවතින. ඒක නිසා ඒක පිළිගන්නට අවශ්‍ය වෙන වස්තු රූපයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ මවගත් මවශාපයාගේ එකතු වීම නිසා පහළ වූ ඒ ධාතුවල තමයි මේ කියන වස්තු රූපයන් කර්මයෙන්ම පහළවන්නේ සහජාත වශයෙන්. එකටම පහළ ඒ වස්තු රූපේ තර කලින් කියපු රූප කොටස් 8යි වස්තු රූපය කියන එක නමයයි ඒක දිගින් දිගට පවත්වාගෙන යන්නට අවශ්‍ය ජීවිතෙන්ද රූපය කියන එකයි 10යි. ඔය කියපු රූප කොටස් ටික ඒ ප්‍රතිසන්දි විඥානය සමගම එකටම වාගේ උපදිනවා. එන්න මේක කම්ම ශක්තිය තුළින් මේ රූප ජනිත වීම. මේ රූපය ඒ ආකාරයෙන් ජනිත වුණාට පස්ව දිගින් දිගට ඒ රූප එතනම එහෙම්මම නතර වෙලා තියෙන්නේ වැඩෙන්නට පටන් ගන්නවා වෙනස් හේතුන් නිසා. එතකොට මේ අපගේ ශරීරයේ රූපේ හැදීමේ එක් හේතුවක් තමයි අර ප්‍රතිසන්ද විඥානය ගෙන දීමට හේතුපකාර වූ කලින් කියපු කරුණ ටික. අවිද්‍යාව, තණ්හාව, කර්ම, උපාදාන, මම මගේ කියන හැඟීම, ඒ ආදී විවිධ දේවල් ඒකට හේතු වෙලා තියෙනවා. මේවා කෙටියෙන් කියන්නට පුළුවන් ඔය කියපු හැම කරුණම අවිද්‍යාව, තණ්හාව, කර්මය කියලා. මෙන්න මේ අවිද්‍යා සමුදය රූප සමුදය තණ්හා සමුදය රූප සමුදය කම්ම සමුදය රූප සමුදය අවිද්‍යාව තිබුණ නිසා ඒ අවිද්‍යාව ප්‍රත්‍ය වෙච්ච නිසා ඒ වගේම කර්මයේ ප්‍රත්‍ය වෙච්ච නිසා සංහාව ප්‍රත්‍ය වෙච්ච නිසා මෙන්න මේ රූපේ සම්පූර්ණ වුණා කියන එක දකින්නට ඕනේ. ඒක දකිනකොට පච්චේ සමුදයක් කියන රූපස්කන්ධස්ස උදයන් පස්සදී මේ හේතුන් පහළ වෙච්ච නිසා මේ ඵල ධර්මයක් වශයෙන් මේ රූපේ පහළුණායි කියලා නුවණින් අවබෝධ කරගන්නට ඕනේ. එතකොට කරුණු තුනක් එතන තියෙනවා. අවිද්‍යාව, සංහා, කම්ම. දැන් ඊළඟට කියනවා ආහාර සමුදය, රූප සමුදයෝටි කියලා. ආහාර නිසා මේ රූපේ ඇති වෙන දැන් මෞකෂට ප්‍රතිසන්දි විඥානය ප්‍රවේශියා ඒ ප්‍රතිසන්දි විඥානය ඇති වුණාට පස්සේ අර කලින් කියපු රූප කොටස් ටික පහළ වුණා ඒකත් එක්කම මේවා දිගින් දිගට දිගින් දිගට පැවතගෙන යන්නට ආහාරයේ ශක්තියක් අවශ්‍යයි. ඉතින් මව ගන්නා ආහාර පාන ආදී ඒ කුස තුළ ඇතිවෙච්ච කලල් රූපයේද ලැබෙන්නට ඕන ඒක වැඩෙන්නේ. එතකොට මේ ආහාර වර්ග හතරක් තියෙනවා කබලේකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර මේක නිසා මේ රූපේ හැදෙන ආකාරය දකින්න ඕනේ. දැන් ගිය ආත්මේ මැරෙනකොට අවිද්‍යා සංහා කර්ම ආදී තිබුණ නිසා ප්‍රතිසන්ද විඥානය ඇති වුණා කියලා මා කලින් කියවා. එතන කර්ම කියන්නේ තනිකරම තමන්ගේ චේතනාව ප්‍රමුඛව සිදු කළ දේවල්. චේතනාම් වික්‍රේ කම්මං වදාමි චේතේත්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියන පාඩේ මේ අය අහලා තියෙනවා. චේතනාව නිසාම කයින් කරන, වචනයෙන් කරන, සිතින් කරන කුසල හෝ අකුසල කර්ම රැස් කරන නිසා මහණෙනි මම චේතනාවටමයි කර්ම කියන්නේ. මනස තුළ ඇති වෙන චේතනාවට කියන මනෝ සංචේතනා මේ එදා මරණ මොහොතේදී මේ මනෝ සංචේතනා කියන ප්‍රත්‍ය තිබුණා. කර්ම ප්‍රත්‍ය තිබුණා. එතකොට ආහාර කියන එකේ තේරුම යම් කිසි දෙයක් නිපදවීමට හේතු වන ප්‍රත්‍ය වන කරුණ කියන්නේ. ඒ මනෝ සංචේතන ආහාරය නිසා ප්‍රතිසන්දි විඥානය ජනිත වෙනවා. ආහාර පත්‍ය රූප සංදේය කියන එකයි මේ අපි මේ කියන්නේ. එතකොට ඒ මනෝ සංචේතන ආහාර නිසා විඤ්ඤා ප්‍රතිසන්දි විඥානේ දැනිත වුණා. දැන් ප්‍රතිසන්දි විඥානේ ඇති වෙච්ච නිසා විඤ්ඤාණ ආහාර කියලා එකක් තියෙනවා. මේක ප්‍රත්‍ය වෙච්ච නිසා අර කියපෝ කාය දශක, භාව දශක, වස්තු දශක ආදී රූප නිපදුණා. එතකොට මේ ප්‍රතිසන්දි විඥානයේ දිගින් දිගටම ඒ රූප කොටස් පැවතගෙන පැවතගෙන යාමට උපකාර වෙනවා විඥාන ආහාරය නිසා මේ රූප කොටස් උපදින. මේකත් තේරුම් ගත යුතුයි. එතකොට ආහාරයේ කොටස් දෙකක් අපි කියවේ මනෝ සංචේතන ආහාර විඥාන ආහාර. තව එකක් තියෙනවා කබලීකාර ආහාර කියලා. කබලින්කාර ආහාර කියන්නේ කන බොන දේවල්. දැන් මව කුසේදී ළමයා වැඩෙන්නේ අම්මා කන බොන දේවල් ඒ ළමයාට ලැබීම නිසා ඒ ඔක්කොම කබලින්කාර ආහාර නැත්නම් කබලින්කාර ආහාර කියන වචනේ වචනයක් පාවිච්චි කරනවා ඒ ගණේටයි ඈත්පන්. අපි දී වුණාට පස්සෙන් කබලින්කාර ආහාරය කියන ලබන මේ ආහාර පාන ආදී ශරීරයට ඇතුල් කරන්නට ඕන. ඒ නිසා තමයි මේ රූපේ දිගින් දිගට මේ ආකාරයෙන් ප්‍රවසගෙන යන්නේ. ඒකට කබලින්කාර ආහාරත් ඒකට හේතුවයි. ඊළඟ තව එකක් තියෙනවා පස්සහාස්ගේ ආකාරය දැන් මෞකෂ දේශන ප්‍රතිසන්දේ ඥානය ඇති වෙනකොට කලර රූපයක් තිබෙන්නේ මේක වැඩිලා වැඩිලා කාලයක් යනකොට තමයි කලින් නොතිබෙච්ච ඇහැක් පහළවන්නේ කලින් නොතිබෙච්ච කන කලින් නොතිබෙච්ච නාසය කලින් නොතිබෙච්ච දිව කලින් නොතිබෙච්ච මේ ආකාරයේ ශරීරයක් නිර්මිතවයි ඒ වගේම ප්‍රතිසන්ද විඥාණයෙන් පසුව කලින් නොතිබෙච්ච වේදනා සංඥා සංඛාර විඥාන ජන්ජේ එතකොට මේ කලින් නොතිබෙච්ච මේ ඇහැ ආදී දේවල් පහළ වුණේ ප්‍රතිසන්දි විඥාණය ගෙන දුන්න කර්ම ශක්තිය නිසා ඒක නිසා බුදුහාමුදුරුව වෙනස් සූත්‍රයකදී දක්වනවා චක්කුම් වික්කවේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතං වේදනීයං දැක්කබ්බ මහණෙනි ඇහැ කියන එක කලින් කරන කර්මයෙන් ආපු ප්‍රතිඵලයක් අර ඒක වේදනාව ගෙන දීමට හේතු වන කර්මයක් කන කියන එක ඒ වගේම ප්‍රකාශ කරනවා කලින් කරන ලද කර්මයෙන් ආපු දෙයක් වේදනාව ඒ තුළින් ගෙන දීමට හේතුපාදක ඒක හේතුපාදක වෙනවා. ඒ වගේම නාශයත් පුරාණ කර්මයක්. කලින් කරන ලද කර්මයේ විපාකයක්. දිවත් කලින් කරන ලද කර්මයේ විපාකයක් මුළු ශරීරයම කලින් කරන ලද කර්මයේ විපාකයක්. ඒ වගේම මනසක් කලින් කරන ලද කර්මයේ විපාකයක්. මේක පස්සවට අවබෝධ කරගන්න බලන්න මේ අවබෝධය අපේ සමාගයේ සිත තුළින් ඇති වුණොත් එහෙම මේ මම කියන හැඟීම කොයිතරම් මුලාවක්ද ආඥාවක් තියනවා කියන එක කොච්චර මුලාවක්ද කියන එක අවබෝධ කරගන්නට පුළුවන් වෙයි. මේක හැමෝටම කරන්නට බෑ ප්‍රඥාව දියුණු කෙනෙකුට තීක්ෂණ ප්‍රඥාවක් ඇති කෙනෙකුට ඕකෙන් ලැබෙන අවබෝධය සාමත්ම ගැඹුරේ. ඒක නිසා මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන සෑම ඉන්ද්‍රිය සියල්ලක්ම නිර්මිත වෙලා තියෙන්නේ පුරාණ කම්මම් අபிසංකතං අபிසංචේතං වේදනීයං දැක්කබ්බං කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පරිදි පුරාණ කම්ම ශක්තිය තමයි. එතකොට ප්‍රතිසන්ද විඥානයේ ගැනීමට හේතු පාදකෝ කම්ම රූප බැලීමේ ආශාවෙන් යම් යම් කර්ම කරලා තියෙනවා ඒක බවලදී දිට්ඨිතු කම්මිතා කුසල ඡන්දයෙන් උපන් කියලා තියෙනවා දිට්ඨි රූප දැකීමේ ආශාවෙන් යුතුව කරන ලද කර්ම. ඒ වගේම ශබ්ද ඇසීමේ ආශාවෙන් යුතුව කරන ලද කර්ම තිබෙනවා. ගන්ධසෝද දැනීම පිළිබඳ ගන්ධසෝද පිළිබඳ ආශාව ඒක මිදින්න තියෙන ආශාවෙන් යුතුව කරපු කර්ම දිවට දැනෙන රස පිළිබඳ ආශාවෙන් යුතුව කර කර්ම, ඒ වගේම කායත දැන ස්පර්ශ පිළිබඳ ආශාවෙන් යුතුව කරන ලද කායික වාචික මානසික ආදී සෑම අපසල අපසල කර්ම තිබුණා. මේ කර්ම වල විපාකයක් වශයෙන් තමයි මේ ඇය ගණන ආශාදී ඉන්දියන් දැනෙන්නේ. එතකොට ඒ කියපෝ සමුදය දකින්නට පුළුවන් වෙන්නට ඕනේ මේවා භවනාගෙන් අත්දකින දේවල් නෙමේ සමාන සමාගයේම නුවණින් අවබෝධ කරගත යුතු දේවල්. ඔය කියපු කරුණ කරුණාද අවිද්‍යාව සමුදය රූප සමුදය සංහා සමුදය රූප සමුදය කම්ම සමුදය රූප සමුදය ඒ වගේම ආහාර සමුදය රූප සමුදය කියන එක. ඔය කරුණු හතරක් අපි කියනවා. දැන් මේ කරුණු හතර හරියට Tamanට තේරෙනකොට පැහැදිලිවම අවබෝධ වී යැයි අවිද්‍යාව නිසා මෙතන ප්‍රතිසන්දි විඥානය ආවේ අර කම්ම සංකේතය නිසා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා තියෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. ඒ ප්‍රතිසන්දි විඥානය ආවට පස්සේ නාම රූප මේ දිගින් දිගට පැවතගෙන යන්න පටන් ගන්නවා. ඒක නිසා විඥාන පත්‍ය නාම රූප. මේ විදිහට අනුලෝම වශයෙන් පටිච්ච සමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වුණා කියන එකත් ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට මෙහිදී පැහැදිලිවම අත්දකින්නට පුළුවන්. අවබෝධ කරගන්නට පුළුවන්. ඊට අමතරව මෙතන අවිද්‍යාව කර්මාදී නිසා මේ රූපාදී ධර්මයන් පහළ වෙච්ච ආකාරය දකිනකොට සමුදය දකින්නට පුළුවන් මේවා පහළුනේ මේ මේ හේතුන් කියලා. සමුදය ශක්තිය දකින්නට පුළුවන්කමක් තිබෙනවා. ඒකත් අමතරව මේ විදිහට මේ රූපය ඇතිවීමේ හේතු දකිනකොට මෙතන මේ රූප ඇති වුනේ මේ මේ හේතුන් නිසා හේතුන් නිසා හටගත් ඵල ධර්මයන් මේ රූපකේ රූපය කියන එක ශරීරය කියන එක මේක මම කියලා මගේ කියලා ගන්නවා නම් මේ හේතුඵල දකින්නට නොදත් මෝඩකම නිසා එක සිදුවන්නේ මේක නිසා මෙතන මම කියලා කෙනෙක් නැහැ මගේ කියලා ගන්නට දෙයක් නැහැ ආත්මයක් කියලා ගන්නට කියලා ගන්නට දෙයක් නැහැ කියන ඒ සක්කාය දිට්ඨිය පිළිබඳ තියෙන හැඟීම ඒ කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියලා හැඟීම තමයි සක්කාය දිට්ඨිය ආත්මයක් තියෙනවා කියලා ගැනීමයි ඒක ක්ෂද වෙනවා මේ සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීමටත් ඒක උපකාර වෙනවා. ඒ නිසා දිට්ඨිය කියන ඒ සමක්ලේශ ධර්මය උපදින ආකාරයත් අත්දකින්නට පුළුවන් ගැඹුරු ප්‍රඥාව තියෙන කෙනෙකුට මේ පච්චේ සමුදයක් කියන රූපස්කන්ධස්ස සමුදයන් පස්සටි කියන වයම් පස්ස උදයන් පස්සටි කියන පාඩය හරියට අවබෝධ වෙනවා. එතකොට ඔය කියන විදිහට ඒ කරුණ ටික පැහැදිලිව අවබෝධ කරගන්නට ඕන. දැන් මේ රූපය ගැනයි කරුණු හතරක් කියේ ඔය විදිහට වේදනා සංඥා සංඛාර විඥාන කියන කරුණු හතරට ඕක අදාළයි. ඒ කියන්නේ වේදනාව ජනිත වුනේ දතකෝ දුක්ඛෝ වේදනාව ජනිත වුනේ අපි මෙලොව ලෝක ඉස්සලා මෙපදිච්ච නිසා ඒ ඉපදීමට අවිද්‍යාව හේතුනා කර්ම හේතුනා සංනාව හේතුනා ඒ හේතු වෙච්ච නිසා ප්‍රතිසන්ද විඥානේ පහළුනේ ප්‍රතිසන්ද විඥානේ ඇති වෙච්ච නිසා වේදනා සංඥා සංකාර විඥාන කියන ශේෂනාම ස්කන්ධය ජනිත වුණා. ඒක නිසා අවිද්‍යාව සමුදය වේදනා සමුදය අවිද්‍යාව නිසා වේදනාව ඇති වෙනවා. කර්මය නිසා වේදනාව ඇති වෙනවා. ඒක නම් මේ ඇයිද පහසෙන් තේරුම් ගන්නට පුළුවන්. අතීතයේ කරන ලද කුසල අකුසල කර්ම තුළින් අපට නොඑක ආකාර සපෝ දුක් මඳාස්වාදී වේදනා ජනිත වෙන බව. ඊළඟට සංහා සමුදය වේදනා සමුදය සංහාව නිසා වේදනාව ජනිත වෙන ආකාරයත් මේයට පහසෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන සංහාව නිසා කොයි කොයි වේදනා ඇති වෙනවද කියලා. බොහෝ විට සංහාවෙන් ලැබෙන ආශා කරන දේවල් ලබා ගන්නට නැහැ කියනොත් බොහෝ විට පීඩාවක් දුකක් දෙන දෙන්නේ. ඒ වගේම සංහාව ඇති වෙනකොට සිට දුකක් ඇති වෙන්නේ සමහර විට සංහාවෙන් ලැබෙන ඒ අරමුණු ආස්වාද කරනකොට සුඛාස්වාදයක් අත්දකින්නටත් ලැබෙන. එතකොට මේ විදිහට සංහාව නිසා වේදනාව ඇති වෙන ආකාරය දකින්නට පුළුවන්. අවිද්‍යා සමුදය, තණ්හා සමුදයෝ ඒක දකින්නට පුළුවන්. තණ්හා සමුදය, වේදන අවිද්‍යා සමුදය, වේදනා සමුදය, තණ්හා සමුදය, වේදනා සමුදය ඒ වගේම කම්ම සමුදය වේදනා සංයෝග කියන එක දකින්නට පුළුවන්. මේවා දකිනකොටත් අර කියපු හේතුඵල වශයෙන් දැකීම, පටිච්චසමුප්පාද ධර්මයන් දැකීම, මම මගේ නොවන ආකාරයෙන් දැකීම ආදී කරුණු අවබෝධ වෙනවා. ඊළඟට ආහාර සමුදය වේදනා සංයෝග කියලා කියන්නට ඕන. ඒ කාරණා අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර කියලා රූපය ඇතිවීමේ කරුණු හතරක් කියවනේ. ඒ ආහාරයේ කොටස් හතරක් කියවා මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර, පස්ස ආහාර සහ කබලින්කාර ආහාර කියලා. මේන් ප්‍රධාන වන්නේ පස්සේ. පස්ස ආහාරය. ඉතින් ඒ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් කර්ම ශක්තිය තුළින් පුරාණ කර්මයේ විපාකයක් වශයෙන් අපගේ අපගේ මේ පංචස්කන්ධ ලෝකයේ තුල ඇති වුණා, පහළ වුණා. ඒවා එයාට ඇහැට රූප කන ශබ්දාදී අරමුණු හමු වුණාට පස්සේ ස්පර්ශයක් ඇති වෙනවා ස්පර්ශය තුළින් පස්සපච්චා වේදනා ජනිත වෙනවා ඒක නිසා පස්සය පස්ස ආහාරයේ තුලින් වේදනාව පහළ වෙනවා කියන එක තමයි ප්‍රකට වශයෙන් කියන කාරණාව. ප්‍රකට වශයෙන් දැర్శනවන්නේ එහෙම. නමුත් අනිත් හේතුන් නිසා ඒ කියන්නේ කබලේකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර නිසා මේ වේදනාව ඇති වෙන ආකාරය Taman අවබෝධ කරගන්නට ඕනේ. දැන් අපි කන බොන ආහාර පාන නිසා වේදනාව දැනෙන්නේ. කටට ගත්තු ආහාර අපනකොට ඒක Taman ප්‍රිය කරන එක නම් සුඛ වේදනාව අප්‍රේකන 38ක් වැනි දෙයක් නම් දුක් වේදනාවක් ආදී ඇති වෙන එක මේ පහසෙන් මේ අයට පහසෙන් තේරුම් ගන්නට පුළුවන්. මේ ගජ්ජේ මාමාශය ඇතුළට ගිය ආහාර දිලිවෙ නැත්නම් අජීර්ණ ආදී දේවල් පාචනය වැනි රෝග ඇති වුණොත් නැත්නම් ඒ ඇතුළෙන් විවිධ කුෂ්ඨ ආදී රෝග ජනිත වුණොත් එහෙම ඒ ආහාර නොදිරවීම නිසා පහළ වෙන රෝග පීඩා නිසා ඇති වෙන දුක් ඇති වෙන ආකාරයක් දකින්නට පුළුවන්. මේ පංශෙන් තේරුම් ගන්නට පුළුවන්. ආහාර පාන ගත්තේ නැතුව ඉතිහාම විශාල දුකක් ඇති වෙන බව දන්නවා. විශේෂයෙන් වයසට යනකොට ඒක ප්‍රකටව තේරෙනවා. උඹට ඇඩ පහ යනකොට සමහරට ආහාර වේලක් දෙකක් අරගන්න තියෙන්න බෑ. ඇඟ බෙවුලනවා, ඇඟට පණ නැති වෙනවා, කලාන්ත ගාගේ ගතිය දැනෙනවා. තරුණ කාලේ නම් දවස් 3-4 හරි කන්න නැති වෙන්න පුළුවන් මොනම ප්‍රශ්නයක්වත් නැතුව. නමුත් වයසට යන්න යනකොට ආහාර ප්‍රත්‍ය නැති යනකොට Tamanට ඒකින් දුකක් ඇති වෙන ආකාරය දකින්න පුළුවන්. තමන් ප්‍රිය කරන Tamanට යෝග්‍ය ආහාරයක් එහෙම ලැබුණොත් එහෙම සප්පාය වූ ආහාරයක් ලැබුණාට පස්සේ Tamanට යම්කිසි අර සුඛාසා සුඛ වේදනාවක් දැනකට ජනිත වෙනවා. ඒ සුඛ වේදනාව ජනිත වන්නේ ආහාර පාන නිසා. මේ විදිහට ආහාර ශක්තිය නිසා වේදනාව ජනිත වෙනවා කියලා තේරුම් ගන්න. පොත්වල තියෙන්නේ පස්සපක්ඛ්‍යා වේදනා කියන කරුණ පමණයි. ඔය කබලිකාර ආහාර නිසා වේදනාවක් ඇතිවෙනවා කියන කාරණාව අප්‍රකටයි ඒක නිසා කියන්නේ. ඊළඟට මනෝ සංචේතන ආහාර නිසා වේදනාව දැනිත වෙනවා. අපි චිතන සිතිවිලි අනුව වේදනාව දැනිත වෙනවා. දැන් අපි හිතමු අපිට තරහකාරය ශීපත් වෙනවා කියලා. මේ තරහකාරය ශීපත් වුණාට පස්සේ ආකාරයේ බාහිරයක් කෝඩයක් ඇති වෙනවා නම් එයා ශාප කිරීමක් වැනි දෙයක් කරනවා නම් මේ ආකාර සිතිවිලි අපි දැනිත කරගත්තොත් අපිට දුක් වේදනාව දැනිත මේ මනෝ සංචේතන නිසා දුක් වේදනාව දැනිත නැත්නම් අපි මේ දුකේ බාහිර තරහකාරය අපි ශීපත් වුණාට පස්සේ මම මෙයාටත් මෛත්‍රී කරනවා නේ මොහොත් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා සිහිපත් කරොත් එහෙම අර දුක් වේදනාවක් නේ සමහර විට උපේක්ෂා වේදනාවක් ජනිත වෙන්නත් පුළුවන් සමහර විට ඊගාමිෂ සුඛ වේදනාවක් ජනිත වෙන්නත් පුළුවන් එතකොට මනෝ සංකේතනා සිතන සිතිවිලි අනුව වේදනා ජනිත මේක මනෝ සංකේතන ආහාර නිසා වේදනාව පහළ වෙනවා ඒකත් තේරුම් ගන්නට බලන්න ඊළඟට විඥානාකාරය නිසා වේදනාව ජනිත වෙන ආකාරය තේරුම් ගන්නට ඕන. විඥානේ ඇතුනේ නැත්නම් කිසිම වේදනාවක් අපිට අත්දකින්නට බෑ. දැන් අපිට ඇහැට රූපයක් දැකලා මේ රූපය දැකීම තුළින් සුඛාස්වාදයක් විඳිනවා නම් සුඛ වේදනාවක්. ඒක ඇතුනේ අර චක්ඛුඥාන ඇති වෙච්ච නිසා. ඒක ඇති නොවුණා නම් එහෙම අපිට ඒ රූපය නිසා පහළ වෙන වේදනාව අත්දකින්නට බෑ. ඒ රූපයේ අප්‍රිය එකක් නම් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒත් අර චක්ඛුඥානේ ඇති වෙච්ච නිසා. එතකොට ඇහැට රූපයක් දැකලා දක් විඥානේ ඇති වෙච්ච නිසා ඒ විඥානේ ආහාර වෙච්ච නිසා වේදනාව ජනිත වෙනවා. ඉතින් මේක ගැන පස්ව සිහිපත් කරනවා නම් ඒ මනෝවිඥාණය ඇතිවීම නිසා ඒ කලින් දකින්නද රූපයේ පිළිමය සුඛ දුක්ඛ උපේක්ෂාව කවර වේදනාවක් හරි ඇති කර ගන්නට පුළුවන් මේ විදිහට ඒ ආහාර විඥාන ආහාරය නිසා වේදනාවක් ඇති වෙන ආකාරය අවබෝධ කරගත යුතුයි විශේෂයෙන්ම පස්ස ආහාරය නිසා වේදනාව ඇති වෙන ආකාරය දත යුතුමයි එතකොට වේදනාව විතරක් නෙවෙයි සංඥාව ඇති වෙන්නේ කියපු ආකාරයෙන්මයි සංස්කාර සිටිවිලි ධර්ම ඇති වෙන්නේ ඒක ආකාරයෙන්මයි ඒතර වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ධර්මයන් තුනම පස්සේ නිසා ප්‍රධාන වශයෙන් ඇති වෙන බවයි බොහෝ අවස්ථාවලදී දැක්වෙන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ප්‍රායෝගික වශයෙන් අත්දකලා අවබෝධ කරගන්න ඕන කබලීකාර ආහාර නිසා විඥානාහාර නිසා මනෝ සංකේතන ආහාර නිසා මේ කියපෝ වේදනා සංඥා සංකාර කියන ස්පර්ශ ස්කන්ධ ධර්ම ඇති වෙන බව ඒකේ උදේ කියන ඇතිවීම කියන්නේ මේකයි ඇති වෙන හේතුව දැකීම තුළින් මේ පංච රූපස්කන්ධේ ඇති වෙන දකිනවා. පච්චේ සමුදයක් කියන රූපස්කන්ධස උදයන් පස්සේදී. එතකොට විඥානයේ ඇතිවීමට නාම රූප දෙකම අවශ්‍යයි. එක එකක් තිබිලා බෑ නාම රූප දෙකම ලියන නිසා තමයි විඥානයක් ඇති වෙන්නේ. කන රූපයක්, කනට ශබ්දයෙන් එන එක රූපයක්. ඒ දෙක තිබුණු පමණින්ම අපට අහන්නට බෑ. ඇහැ රූපයක්, ඇහැට පෙනෙන රූපාරම්මන රූප මේවා තිබුණු පමණින් අපට දකින්නට බෑ. අපේ සිතේ ක්‍රියාත්මක භාවයක් තියෙන නිසා. අපි නිින්ද ගිහිල්ලා නම් කනට ශබ්ද ඇහුණත් අපිට ඇහෙන්නේ මොකද සිත ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. ඒ නිසා සිතේ ක්‍රියාදාමයක් අවශ්‍යයි. සිත තිබුණා කන ඇහෙන්නට බීරි මිනිස්යෙන් නම් කිසි දෙයක් අහන්නට බෑ. ඒක නිසා කනේ රූප කොටසේ පැවැත්මක් අවශ්‍යයි. මේ නාම රූප කොටස් දෙකේම අවශ්‍යතාවය ඒ දෙකේම දෙකම තිබෙන්නට ඕනේ විඥානස්කන්ධය පැන නැගීමට. ඒ දෙකේම අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා නාම රූප පත්‍ය විඥාන සමුදය. නාම රූප නිසා විඥානය ඇති වෙනවා. ඒ විඥානය ඇතිවීමට අර කලින් කියපු අවිද්‍යාව, තණ්හාව, කර්ම කියන ඒවත් හේතු වෙනවා මේට අමතරව මේ ආහාර කියන එකත් හේතු වෙනවා ඔය විදිහට ඒ කියන ඒ කියපු වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධවල සමුදයක් දකින්නට ඕන අවබෝධ කරගන්නට ඕන මේ අවබෝධය ඇති කරගන්න කොට තමයි පැහැදිලිව පේනවා මේවා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් දැක්වා ඇති පටිච්ච සම්පාදන්නේ මේ විදිහටයි ක්‍රියාත්මක වන්නේ කියන කරුණ ඊට අමතරව මේක තමයි සමුදය කියන මේ ඇතිවීමේ හේතුව දක්නා දුක්ඛ සමුදය ගැන අවබෝධයකුත් ඇති විය යුතුයි. ඊටත් අමතරව මේවා මේ මේ හේතුන් නිසා හටගන්න ධර්මයන් විනා වෙන දෙයක් නෙවෙයි කියලා මෙතන මම මගේ ආත්මය කියලා ගන්නට දෙයක් නැහැ කියලා අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ. මේ විදිහට හේතු ඇති වෙන නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් දැරිත වෙනවා. මේ රූප මේ හේතු නිරුද්ධ වෙනකොට සම්පූර්ණයෙන්ම ඒ ඇති වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මයෙන් නිරුද්ධ වී යායතු. පච්චේ නිරෝධක්කේන රූපස්කන්ධස්ස නිරෝධම් පච්චතය ආදී වශයෙන් දක්වනවා. මේ මේ පංචස්කන්ධ ධර්ම ඇතිවීමට ප්‍රත්‍ය වූ කරුණු නිරුද්ධ වෙනකොට ඒ හේතු නිරුද්ධ වෙනකොට ඒ හේතුන් නිසා හටගත් ඵල ධම්ම වෙනුන් සිද්ධ වී යනවා එකේ. මේ අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා රූපේ නිරුද්ධ වෙනවා. සංහා නිරෝධා රූප නිරෝධෝ. සංහාව නිරුද්ධ වුණාම රූප නිරුද්ධ වෙනවා. කම්ම නිරෝධා රූප නිරෝධෝ කම්මේ නිරුද්ධ වුණාම රූප නිරුද්ධ වෙනවා. ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාරය නිරුද්ධ වුණාම රූප නිරුද්ධ වෙනවා. මෙතෙන්ද කලින් කියපු කරුණු තුන අවිද්‍යා සංනා කම්ම නිරෝධයෙන් රූප නිරුද්ධයට පත්වන ආකාරයේ අත්දකින්නට පුළුවන් වන්නේ රහත් වෙච්ච කෙනෙකුට පමණයි. දැන් රහත් වෙච්ච කෙනෙකුට විමුක්ති ශක්තියක් උදා වෙනවා කිසිම දෙයක් හරියට කෙරෙහි බැඳෙච්ච නැති ශියුම් දැනීම් මාත්‍රයක්. තමන්ගේ පංචස්කන්ධ ලෝකේවත් බාහිර පංචස්කන්ධ ලෝකේවත් අජීවී සජීවී කිසිම දෙයක්වත් වෙන දෙයක් තියා බුදුහාමුදුර ධම්ම රත්නේ සංඝ රත්නේ නිවන වැනි කිසිවක්වත් උප අල්ලන්නේ නැතුව නිදහස්ව විමුක්ත නිදහසිතක් උද්ගත වෙනවා සියුම් දැනීම ඒකෙන් කිසි දෙයක් කරන්නටත් බෑ කියන්නටත් බෑ හිතන්නටත් බෑ සියුම් දැනීම පමණයි ඒ රහසෝ කෙනෙකුට හැර ඒ සිත අත්දකින්න පුළුවන් කෙනෙක් වෙන ලෝකේ නැහැ එතකොට මේ විමුක්ත සිතට කිසිම අරමුණක් නැහැ අරමුණක් ගන්නට හැකියාවකුත් නැහැ කිසිම වේදනාවක් වේදනාවක් ඒකට දැනෙන්නේ නැහැ. මතු පිට තියෙන සිතෙන් තමයි ඒක ඒ කියන්නේ විමුක්ත සිතට මතු පිට සිතෙන් තියෙන සිතෙන් තමයි ඕනෑම දෙයක් කරන්නේ, කියන්නේ, සිතන්නේ, වේදනාව දකින්නේ ආදී සෑම දෙයක්ම සිදුවන්නේ. එතකොට ඒ සිත සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නිරුද්ධ කිරීම නිසා උද්ගත කරගත්තු සිතක්. අවිද්‍යාව නිරුද්ධ කරන්න අස්මිමානිය සම්පූර්ණයෙන් නිරුද්ධ කරයත් නිරුද්ධ කළ යුතුයි මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් භාවනාවෙන් අත්දැකීම තුළින් තමයි ඒ අවිද්‍යාව නිරුද්ධ කරලා මේ විමුක්තසිත කෙනෙක් උදා කරගන්න. එතකොට එවැනි කෙනෙකුට පැහැදිලිවම පේනවා මේ පංචස්කන්ධ ධර්මයන් පවතින එකම ඒකාන්ත වශයෙන්ම දුකක් මේ පංචස්කන්ධයන් පවතින නිසාම දුක ඇති වෙනවා. එම නිසා මේ පංචස්කන්ධ ධර්මයන්ම දුක්ඛ සමුදය සත්‍යය එතකොට මේ දුක්ඛක් හෝ දුක්ඛ සමුදය සත්‍යයක් හෝ මේ පංචස්කන්ධ ධර්මයන් පවත්වාගෙන යාමට යම් කිසි ප්‍රතිසන්දි විඥාන කර්ම ශක්තිය පස්පසෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ප්‍රතිසන්දි විඥානයේ ගෙන දුන්නු කර්ම ශක්තිය ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් කියලා පේනවා. කර්ම කියන්නේ මේ ලෝකයේ ඉපදීමට කර්මයක් හේතුණා ඒ හේතුවෙන් තමයි මේ ජීවිතය දිගින් දිගට පැවැත්ගෙන පැවැත්ගෙන යන්නේ. ඒ කර්ම ශක්තිය දුක්ඛ සමුදය සත්‍යයක්. එතකොට කර්ම කිරීම අතිශයින්ම කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ. චිත තුනේ નિરાයාසයෙන් සිතුවිලි ගලන්නේ නැහැ. කිසිවක් උපාදාන කරලා නැහැ. සියල්ලම සිතින් අත්හැරලා කර්ම සම්පූර්ණේ සම්පූර්ණයෙන් කලකිරලා ඒකේ තියෙන උපාදාන නැති කරලා විමුක්ත සිතක් උද්ගත කරගෙන සිටින්න. මෙවැනි කෙනාගේ සිත තුළ තියෙන්නේ මේ පංචස්කන්ධ ධර්මයන් කවදද සම්පූර්ණයෙන් නිවිලා යන්නේ. එදා තමයි ශනසීම සංසාර දුකේ කෙලවර එදාටයි සිදෙන්නේ කියන පැහැදිලි අවබෝධය මේ ඇයට පැහැදිලි පැහැදිලිව අත්දකින්න පුළුවන් රහත් කෙනෙකුට. එවැනි කෙනෙකුට තේරෙනවා මේ විමුක්තසිත පවතින පවතින හේතු තියෙනවා. ඒ කියන්නේ කර්ම ශක්තිය තියෙනවා, ජීවිතයේ පවතින ජීවිතෙන්දේ පවතින ශක්තිය තියෙනවා. ඒ කර්මය ගෙවි ගෙවි ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ගෙවීමෙන් හරි ජීවිතේ අකාලයේ ගෙවී යාමකින් හදිසිය හදිසිය අතරක් වෙන දෙයකටපත් වෙලා නැතිවීමෙන් හරි ආශය නැතිවීමෙන් හරි කවරාකාරයකින් හරි මේ ජීවිතයේ මැරිලා නැති වෙනකොට ඒෂිත නිරුද්ධ වෙනවා ඒෂිත නිරුද්ධ වෙනකොට කිසිම කර්මයක් නැති නිසා කිසිම ආකාරයේ සිටින බලායාමක් සිදු නොවන නිසා උපාදාන කිසිවක්ම සමාගයේ සිට තුළ නැති නිසා මම මගේ කියන හැඟීම දැරිලාවත් නැති නිසා ඒ වගේම මේ භවයේ සඳී සිටීමේ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කර භවයේ කෙරේ අන්තිමටම කලකී ගැසිතෙන නිසා ඒ ප්‍රතිසන්දය ත්‍රිසිත නිවෙනවා නැති ඇති වෙලා නැති වෙනවා ඒක නැති වෙනකොට නැවත ප්‍රතිසන්ද විඥානයක් ඇගෙන දෙන්නට කිසිම හේතුවක් නැති බව මේ අය දකින්න. ඒ රාහත්වය දකින්න. අන්න ඒ අයට පේනවා අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ සන්නා නිරෝධා රූප නිරෝධෝ කම්ම නිරෝධා රූප නිරෝධෝ අවිජ්ජාව තණ්හාව කම්ම වැනි හේතුන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන නිසා අනාගත භවවලදී වහන්සේ මේ කියන පංචෝප වේදනා සංඥා සංඛාර විඥාන කියන කිසිම පංචස්කන්ධ ධර්මයක් ඇති වෙන්නේ නැතුව නිමී යනවා කියන. මේකට ඥානයක් පහළ වෙනවා මේ අවස්ථාවේදී සම්පජානස පවත්ත පරිආදානේ පඤ්ඤා පරිනිබ්බානේ ඥානං මේ පවතින පංචස්කන්ධ ධර්මයන් සම්පූර්ණයෙන්ම නිවී යාම දක්නා නුවණටයි පරිනිබ්බාන ඥානය පිරිනවම් පෑදී නුවණ කියලා කියන්නේ. මෙන්න මෙවැනි කෙනාට පැහැදිලිව පේනවා අවිද්‍යාව නිරුද්ධ වෙලා නම් සංස්කාර නිරුද්ධ වෙලා Amen. ප්‍රතිසන්ද විඥානයක් ගෙන දෙන්නට හැකියාවක් නැහැ. අවිඥා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. එවැනි කෙනා පැහැදිලිව පටිච්ච සම්පාද ධර්මයන්ගේ ප්‍රතිලෝම ස්පැත්ත අත්දකින්න කෙනෙක්. ඊළඟට එයාට පැහැදිලිව පේනවා මරණින් පස්සේ මේ දුක සත්‍යහටම එක බිඳුවක්වත් ඉතුරු වෙන්නේ නැතුව එක සප්පරයකටවත් දුක පවතින්නේ නැතුව නිවි යනවා. ඒක නිසා මේකයි නිරෝධ සත්‍ය කියලා දුක්ඛ නිරෝධය ගැන අත්දැකීමක් ලැබෙනවා. එතකොට මේවා කිසිසේත්ම මම මගේ කියලා ගන්නට කිසිවක් ඉතිරි වෙන්නේ නැතුව ඔක්කොම නිවිලා යන නිසා සම්පූර්ණයෙන්ම අනාත්මයි කියලා අනාත්ම ලක්ෂණය ගැන අවබෝධයකුත් ලැබෙනවා. ඒ වගේම මේවා නිරුද්ධ වී යනවා කියලා නිරෝධ ලක්ෂණය පිළිබඳ අවබෝධයකුත් පැහැදිලිවම අත්දැකීම. මේ විදිහට මේ පංචස්කන්ධයේ වය වය කියන්නේ නැති වී යාම හේතු නැති වී යාම නිසා හේතුන් නිසා පහළ වූ පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ වී යන ආකාරය දැකීමෙන් ඔය කියපු පටිලෝම ප්‍රතිසම්පාද ධර්මයන් නිරෝධ ශක්තිය වැනි දේවල් පැහැදිලිවම ඒ වෙලේ කෙනෙකුට අත්දකින්නට පුළුවන්. පච්චේ නිරෝධක්කේන රූපස්කන්ධස්ස වයම් පච්චදති ආදී වශයෙන් ඒක නිසා දක්වන මේ රූපාදී පංචස්කන්ධ ධර්ම ඇතිවීමට යම් කිසි හේතුවක් තිබුණා නම් හේතු නිරුද්ධ වීම නිසා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන විඥානාදී ස්කන්ධ ධර්ම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මේක දකින්නට බෑ රහත් වෙච්ච නැති කෙනෙකුට අනිත් අයට මේ ගැන අවබෝධයක් විතරයි ඇති කරගන්නට පුළුවන් වන්නේ. ඊළඟට ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාර නිරුද්ධ වීම නිසා රූපේ නිරුද්ධ වෙනවා. මම මේ කතා කරන්නේ උද්‍යප්පය ගැන උද්‍යප්පේ ඥානයේ යම් යම් අඩුපාඩු තිබුණා නම් ඒ අඩුපාඩු සකසා ගැනීමට අවශ්‍ය කරුණු. මේවාගේ අඩුපාඩු තියෙනකොට භාවනාවෙන් ප්‍රතිඵල අරගෙන නිවන් ලබන්නට බෑ. එම නිසා දැන් ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාර නිරුද්ධ වීම නිසා රූපේ නිරුද්ධ වෙනවා කියන කරුණක් දතේතු. දැන් අපි කන බොන ආහාර නැති වී ගියාට පස්සේ අපි හිතමු දැන් ආහාර වේලක් ගත්තා දැන් දවස් 3-4ක් ගන්න නැතුව එමේ කියොත් ඇඟ වේවුලයි මඟට දාඩිය දායි ඇඟ පණ නැති වෙලා යයි ඇඟේ ශක්තිය හීන වෙලා යයි මොකද ආහාරයෙන් නිපදවපු රූප ආහාර ඒ ශක්තිය නිරුද්ධ වුණාට පස්සේ නැති වෙනවා ඒක නිසා තමයි දිගින් දිගට අපිට මේ ආහාර පාන ශරීරයට ඇතුල් කරන්නට වෙන්නේ ආහාර නිරුද්ධ වෙනකොට ආහාර ශක්තිය ගත්ත ආහාර ශක්තිය නිරුද්ධ වෙනකොට ඒ ආහාර වලින් නිපදවන රූපත් නිරුද්ධ වෙනවා කියන එක මේ ඇයට දකින්නට පුළුවන්. ආහාර ගන්න තියෙනකොට කෙටි වෙලා යන්නේ ඒ නිසා. ඒ ආහාර ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච රූප ආහාර නැති වෙනකොට නිරුද්ධ වෙනවා. ආහාර නිරෝධා රූප නිරෝධෝ කියන එක පහසුවෙන් අවබෝධ කරගන්න. ඊළඟට ආහාරයේ තියෙනවානේ කබලිකාර ආහාර ගැන යෝගී වෙනවා. මනෝ සංචේතන ආහාර. අපි මනෝ සංචේතනයේ සිටිවිලි දැන් අපි හිතමු සන්තෝෂයෙන් යුතුව කෙනෙක් සතුට මූණෙන් යුතුව කතා බහ කර කර ඉන්නවා. එයාගේ හිතේ දෙන මොකක් හරි කියපු ගමන්ම මූණ කළු වෙලා යනවා. මෙයාගේ මූණ වෙනස් වෙනවා කළු වුණා කියලා එහෙම අපි කතා කරන්නේ. අර තමන්ගේ සිත වෙනස් වෙනකොට මේ සිතට අනුකූලව චිත්තජ රූප උපදිනවා. ඒ චිත්තජ රූප වෙනස් වෙච්ච නිසා තමයි අර මූණ කළු වෙලා යන්නේ. අර ප්‍රබෝධමත් ගහතිය නැති කියන්නේ. ඒකෙන්ම මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕනේ අර ප්‍රබෝධමත් මනසක් ඇතුව සිටින විට තිබුණු රූප ප්‍රබෝධමත් මනස නැති වෙච්ච ගමන් නැති කිය. ඒකයට මූණ නිකන් ඇඹුල් වුණා, මෙයාගේ මූණ නරක් වුණා වැනි කතා කියන්නේ. තරහ වෙලා යනකොට එහෙම මූණ කළු වෙලා යන්නේ ඒ නිසා. එතකොට ඒ සිතිවිලි නැති වෙනකොට ඒ සිතිවිලි නිසා පහළ වුණු රූප නිරුද්ධ වී යන ආකාරය දකින්නට ඕන. මනෝ සංචේතන ආහාර නිරුද්ධ වෙනකොට ඒ නිසා පහළ වූ රූපත් නිරුද්ධ වී යනවා. එතකොට කබලීකාර ආහාර දන්නවා මේ මනෝ සංචේතන ආහාර දන්නවා ඒ දෙක නිසා රූප නිරුද්ධ වීම සිදුවන ආකාරය පහතින් දකින්න පුළුවන් ඊළඟ එක පස්ස ආහාර දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ ධර්ම සංපස්සය තියෙන බව මේ අය දන්නවනේ. ඒ පස්සේ ඇති වුණාට පස්සේ සුඛ වේදනාවක් දැනෙන්න වෙන්න පුළුවන්, දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්, මදහත් වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට කනට ශබ්දයක් ඇහුණාට පස්සෙන් සෝත සම්පස්සය ඇතිවෙනවා. ඒ නිසා සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මඳහත් වේදනාවක් හෝ ඇති වෙන්නට පුළුවන්. මේ පස්සේ ඇති වෙනකොටම ඇහැට රූපේ දැකලා චක්කු විඥානය ඇතිලා චක්කු සම්පස්සේ ඇති වෙනකොට වේදනාව ඇති වුණා. චක්කු සම්පස්සේ නැති වෙනකොට වේදනාව නැති වෙනවා. චක්කු ඇහැට රූපේ දැකලා චක්කු විඥානේ ඇති වෙනකොට රූපේ පිළිබඳ සංඥාව ඇති වෙනවා රූපේ හඳුනා ගැනීම. ඒ චක්කු විඥානේ නැති වෙනකොට රූප හඳුනා ගැනීමේ සංඥා නැති ඇහැට රූපේ දැකලා චක්කු විඥානේ ඇතිලා මේ සංඥා මේ වේදනා ආදී ඇති වෙනකොට සිතීලි ධම්ම දැකන ලද රූපේ පිළිබඳ සිතීලි ධම්ම ඇති වෙනවා. අර විඥාන සංඥා ආදී ධම්මයන් නැති වෙනකොට ඔක්කොම සිතීලි ධම්මත් නැති වෙනවා. පස්සේ නිසා වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයන් ඇති වෙන ආකාරයත් ඒ පස්සේ නිරුද්ධ වී යනකොට ඒ ස්කන්ධ ධර්මයන් නිරුද්ධ වී යන ආකාරයත් අවබෝධ කරගන්නවා. එතකොට එතනත් පත්‍ය නිරෝධයෙන් මේ ඒක නිසා හැදුවච්චි ඵල නිරෝධය මේ දකින්නේ. දැන් ඔන්න කබලේකාරාහාර පස්සහාර මනෝ සංචේතනාම විඥානහාර කියලා තව එකක් කියනවනේ විඥානේ ඇති වෙච්ච නිසා තමයි වේදනාවක් දකින්නේ සංඥාවක් දකින්නේ ශිතිලියක් දකින්නේ අපි හිතමු දැන් ඇහැට රූපයක් දැක්කා දැක්ක ඒ රූපය දැකලා චක්කු විඥානේ ඇති වෙච්ච නිසා තමයි ඒ රූපේ හඳුනාගන්නේ පිළිබඳ ශිතිලි පහළවන්නේ ඒක ගැන සුඛයක් හරි දුකක් හරි මඳහත් හරි වේදනාවක් ඇති වෙන විඥානේ නිසා ඒ විඥානය නිරුද්ධ වුණා නම් ඔය එකක්වත් ඇති වෙන්නට බෑ. අපි කවදාවත් දැකලා නැති රූපයක් නම් කවදාවත් අහලත් නැති රූපයක් ගැන නම් ඉදිරියේ දකින්නටත් යන්නේ නැති රූපයක් ගැන නම් දැන් දකින්නට රූපයක් ගැන නම් මොනම සිතිවිල්ලක්වත් ඇති වෙන්නට බෑනේ. මොකද අපිට අර විඥාණය ඇතිවීමට හේතු ටික නැහැ. ඒක නිසා ඒ විඥාණයෙන් පසුව ඇති වෙන නාම ධර්ම ඇති වෙන්නට කිසිම හේතුවක්. මෙන්න මේ නිසා විඥානාහාර නිරුද්ධ වී කියන නිරුද්ධ වී යාම තුළින් ඔය කියන වේදනා සංඥා සංඛාර විඥාන කියන සංස්කන්ධ ධර්මයන් නිරුද්ධ වී යන ආකාරයක් දකින්නට ඕන. මේකත් අවබෝධ කරගත යුතුයි. භාවනාව කරන්නට ප්‍රථමයෙන් ඒ කියන්නේ උද්‍යප්පේ දැක දකා භාවනා කරන්නට ප්‍රථමයෙන් මේවා සමාගයේම නුවණින් අවබෝධ අවබෝධ කරගෙන සමාම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ දතේදී. ඒවා තමන්ගේම නුවණින් දතේක ධර්ම. මම කිව්වට මේ මතකේ තබා ගත්තට මේ අය දැනගත්තා කියලා හිතන්නට එපා. තමන්ට අවබෝධ වුණා කියලා හිතන්නට එපා. දැන් මෙතන මේ Nirodhe දකින්න පුද්ගලයාට පැහැදිලිවම පේනවා මේ මේ හේතුන් නිසා මේවා ඇති වුණා හේතු නැති වෙනකොට නැති වෙනවා මෙතන මම කියලා ගන්නට කෙනෙක් නැහැ ආත්මයක් කියලා ගන්නට කෙනෙක් නැහැ මේවා අනිත් නිරුද්ධ වී යන ධර්ම නිසා මේවා අනාත්මයි කියලා දකින්නට පුළුවන් ඊට අමතරව අර අවිජ්ජා කන්නා කන්නා ආහාර ආදී හේතුන් නිරුද්ධ වෙනකොට මේ ඵල ධර්ම නිරුද්ධ වෙනවා කියලා දකින එක අවබෝධ වන්නේ අවබෝධ වෙනකල අර පටිච්චසම්පාද ධර්මයන්ගේ ප්‍රතිලෝම පැත්තත් අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මේවා නිරෝධ ශක්තියක් දකින්නට පුළුවන් මේ නිරෝධ ශක්තියනේ නිරෝධ සංඥාවත් ඇති කරගන්නත් පුළුවන් මේවා නිරුද්ධ වී නිරුද්ධ වී යන ධර්මයේ. මෙන්න මේ විදිහට මේ කරුණු ටික ගැන ඔය කියපු කරුණු ටික ගැන පැහැදිලිවම අවබෝධයක් ඇති කරගන්න උද්‍යප්පේ ඥානයේ ඔය අඩුපාඩු මේ ඇගේ චිත තුළ තිබෙන්නට පුළුවන්. මෙන්න මේ අවබෝධය ඇති කරගෙන ටිකක් සමාධිමත් සිතක් ඇති කරගෙන ඊට පස්සේ පංචස්කන්ධාන පංචස්පාදානස්කන්ධේස උද්‍යප්පයනුපසී හේරති කියලා බුදුහාමුදුරුවෝ දක්වා ඇති පරිදි පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේම ඇතිවීම නැතිවීම බල බලා සිටින්නට. මේ සමහරට රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා සිටියා පමණක් වෙන්න වෙන්නට පුළුවන්. එහෙම හරියන්නේ පංචස්කන්ධයේම ඇතිවීම නැතිවීම බල බලා සිටීමයි කර යුතු වන්නේ. එහෙම කරනකොට අර නිබ්බත්ති ලක්ෂණම් පස්සන්තා පංසත්ලෝකී රූපස්කන්ධස්ස උදයන් පස්සති විපරිණාම ලක්ෂණම් පස්සන්තෝපි රූපස්කන්ධස්ස වයම් පස්සති ආදී වශයෙන් පටිසම්භිදා මග්ගපාළියේ දක්වා ඇති පරිදි Tamanට තේරෙන්නට ඕනේ දැන් රූපස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන ඇති වෙනකොට ඇති වෙන ආකාරය දකිනවා නැති වෙනකොට නැති වෙන ආකාරය දැක දැකා සිටිනකොට Tamanට පැහැදිලිව අවබෝධ වෙලා තේරෙන්නට ඕනේ මේව මේ කොහෙවත් සිදිලද ඇති වෙන්නේ දැන් අපි හිතමු වේදනාවක් ඇති වෙනවා කියන්නේ මේ වේදනාවක් කොහේ හරි ටිකලා දාන්නේ. දැන් ගිනි කෝරපේ පෙට්ටියයි අතුල්ලට පස්සේ ගිනි පෙට්ටිය ගෑනවාම ගින්දරක් ආවා. මේ ගින්දර කොහේ හරි තිබ්ලාමයි කියලා අපිට කියන්න බෑ. ගින්දර ගිනි කෝරේ ආවේ ඒක හැදුනේ ගිනි කෝර ගින්දර ගිනි පෙට්ටිය ඇතිවීම නිසා. ඒ හේතුන් නිසා ප්‍රතිඵලයක් වශයෙන් ඒ ගිනි දැල්ල ජනිත වුණා. වේදනාව ගෙන දීමට හේතුවක් තිබුණා. පක්ෂය ආදී අර කලින් කියපු හේතු. හේතුන් තියෙන නිසා මේ වේදනාවම කොහෙවත් තිබිලා වේදනාව ආවල් නෙවෙයි. දැන් ගිනි කූර නිමුවන්ට පස්සේ මේ ගින්දර ටික කොහෙද ගියේ කියලා අපිට කියන්නට බෑ. ඒ ගිනිමුවා ඒ ඒ ගින්දර ටිකපත් වීමට තිබුණ හේතු ටික නැති වුණා. ඒක නිසා ගින්දර ටික නැති වුණා. එච්චරයි අපිට කියන්න පුළුවන්. මේ ගින්දර අහවල් දිහාට ගියයි කියලා කියන්නද බෑ. ඒ වගේම අපිට ඇතිවන වේදනාව නැති වුණාට පස්සේ මේක කොහෙද ගියේ කියලා කියන්නද බෑ. එතකොට කලින් නොතිබිච්ච වේදනාවක් මේ ඇති වුණා හේතුන් නිසා. ඒ හේතුන් නැති වෙනකොට මේ කලින් නොතිබී ඇතිවෙච්ච වේදනාව නැති වී ගියක් කොහෙටද නැති වී ගියේ කියලා කියන්නටත් හැකියාවක් නැහැ. අනිත් එක අපි හිතමු ධනිය දැන් වේදනාව දැනෙන්නේ ඒක දිහා බලනවා කියලා. මේ ධනිය නැති වෙච්ච වේදනාව ධනියමයි ඇතුනේ වෙන තැනක නෙවෙයි. මේ වේදනාව නිරුද්ධ වෙනකොට දණියලන්ගින්ම ඒක නිරුද්ධ වුනේ. දණියේ තියෙන වේදනාව දණියෙමයි නිරුද්ධ වුනේ. ඒක ශරීරයේ වෙන තැනකට ගිහිල්ලා නිරුද්ධ වුණත් නෙවෙයි. මේක අවබෝධ කරගන්න. වේදනාව ඇති වුනේ කලින් නොතිදිච්ච වේදනාව හේතුන් නිසා. කොහෙවත් තිබිලාව නෙවෙයි. මේ වේදනාව නැති වෙන්නේ හේතුන් නැති යාම තුලින්. ඒක කොහෙවත් යනවත් නෙවෙයි. ඒ වේදනාව ඇති වෙච්ච ඇතිවෙච්ච තැන එතන මේතනමයි ඒව නැති නැති යන්නේ. අතේ තියෙන වේදනාව අතේම නැති යනවා. කනේ අතේ තියෙන වේදනාව අතේම නැති යනවා. කකුලේ තියෙන වේදනාව කකුලෙම නැති යනවා පිටේ හරි කවර හරි ශරීරයේ තැනක තියෙන වේදනාව එතනම එතනම නැති නැති යනවා මේක දකින්න පුළුවන්කම තියෙනවා මේ විදිහට යම් කිසි රූප කොටස් අපි කැඩි කැඩි බිඳි බිඳි යන ආකාරය දැක දැක ඉන්නවා නම් හරියට හිරි වැටි කකුලක් දිගහැරියට පස්සේ නලියන නලිය වෙනස් වෙනවා වගේ අපේ රූප කොටස් නියමනනම් තේන නලිය නලිය වෙනස් වෙන ආකාරය සමාධි ප්‍රඥා දිනු කෙනෙකුට පහසෙන් දකින්න පුළුවන් අත් දකින්නත් පුළුවන් එතකොට Tamanට තේරෙනවා කකුලේ තියෙන රූප කොටස් කකුලේම බිඳි බිඳි යනවා ඒවත් කොහෙන්වත් තිබිලා ඇති උනත් නෙවෙයි කොහෙවත් ගියේ නෙවෙයි දැන් අපි මහතට ඉඳලා අපි කෙට්ටුනේ කියලා හිතමු ඒ කෙට්ටිච්ච රූප කෙට් වෙනකොට අර කලින් තිබ්බ රූප කොහෙද ගියේ කියලා කියන්නට බෑ නේද ඒවා එතනම මේක දුන්නා එච්චරයි. අර පහන නිවනවා. ඒ වගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම පහ එතනම එතනම ඇති වෙනවා එතනම එතනම නිරුද්ධ වෙනවා. කොහෙවත් යනවත් නෙවෙයි කොහෙවත් කොහෙන්වත් එනවත් නෙවෙයි. මේ කරුණ තේරුම් අරගෙන ඒ ඇතිවීම නැතිවීම දෙසම බල බලා බල බලා සිටින්න. එහෙම බලබලා සිටිනකොට Tamanට පැහැදිලිවම පේනවා මේවා අනිත්‍යයි කියන අපි හිතනවා නෙවෙයි අනිත්‍ය බව Tamanට අවබෝධ වෙලා මේවා නැති නැති වී යනකොට මේවා නිරුද්ධ වී යනවායි කියන එක අවබෝධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ කිසිවක් ඉතිරි ගන්න නැති බවත් අවබෝධ වෙනවා. මොකද නිමුණාට පස්සේ ඒක මොනවත්ම ගන්නට ඉතිරි වන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට අනිත්‍යයි නිරෝධයයි ආදී ධර්ම දකිනකොට Tamanට තේරෙනවා මේ පංචස්කන්ධ ධර්ම මහා දුකක්. යදනිච්ඡන් තන් දුක්ඛං මේ රූපේ නිරන්තරයෙන් නැති නැති නැති නිසා මේකට ඉතින් කවන්න ඕන පොවන්න ඕන අරසා ගන්න ඕන මේ දේවල් කරන්න සිදෙන ඔක්කොම මේ රූපේ අනිත්‍යතාවය නිසා තමයි දුක් ලැබෙන්නේ ලෙඩ වෙන්නේ නිරෝගී භාවය අනිත්‍ය නිසා මහලුවන්නේ තරුණ භාවය අනිත්‍ය නිසා ඉතින් මේ ආහාර වලින් ඇති වෙන රූප අනිත්‍ය නිසා මේ ආහාර පාන දෙන්නට වෙන්නේ මේ විදිහට නොඑක ආකාර දුක්ඛම් පටු පීඩා විඳින්නට වෙන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ස්කන්ධ ධර්ම ඒ විදිහටම නොපවර්ණා නිසා මේ නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන රූප නම් දුක. තමන් මේ ආදරයෙන් හිතුව කවලා පොවලා ආරක්ෂා කරලා මේ රූප කලාප ඇති කරගත්තා. තමන් ගියකට ආශා කරනවා. මේවා මේ විදිහට නැති වෙනවා. ආපහු ඉතින් මේ ආහාරයට තත මේ රූප නැවත නැවත නිපදවන්නට වෙනවා. මේක මහා කරදරයක් වගේක් මේක දුකක්. මේ සත්‍යයක් සමහර කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් මේ ඇතිවීම නැතිවීම දකිනකොට. එතකොට මේක දුක්ඛ සත්‍ය කියලා එයාට පැහැදිලිව තරමද්දුරට ප්‍රඥාව දියුණු නම් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මේ අනිත්‍යය කියන අනිත්‍ය ලක්ෂණය ගැන අවබෝධයක් දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේවා නිරුද්ධ වෙලා නිවිල යන ධර්ම කිසිවක් ශේෂ නොවන ධර්මයි කියලා දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේවා මෙලෙසින් නිරන්තරයෙන්ම අනිත්‍ය යනකොට මෙලෙසින් නිරුද්ධ වී යනකොට මෙතන මම කියන්නට මගේ කියන්නට මගේ ආත්මයක් කියලා ගන්න ප්‍රමාණය ගන්න කිසිවක් ශේෂ නොවන නිසා මේවා අනාත්මයි නේද කියන කරුණක් අවබෝධ මෙන්න මේ අවබෝධයන්ගේ අඩුපාඩු තිබුණොත් එහෙම නිවන් යන්නට බෑ. මෙන්න මේ විදිහට ඒ භාවනා කරන අවස්ථාවේ පවත්නා වූ පංචස්කන්ධ ධර්ම ඇති වෙන විට ඇති වෙන ආකාරය දකිනවා නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනවා මේක දැක දැක දැක දැක සිටින විට සම්මහර විට දෙද්දට සතුටක් ප්‍රීතියක් සුඛයක් වගේ එකක් එන්නත් පුළුවන් යතෝ යතෝ සම්මත තේකං දානං උද්‍යබ්බයන් ලබති පීති පාමොච්චං නමතං සම්විගාණතං කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ ගාථාවක් තියෙන ධම්මපදේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම දැතිවීම දැක දැක වාසය කරනකොට යතෝ සතෝ සම්මසති පංසන්දානං උදයඥාන. මේ මේ පංචස්කන්ධයන් ධර්මයන්ගේ උදේ වය ඇතිවීම නැතිවීම දැක දැක වාසයෙන් ලබති තීති පාමොඥම් ප්‍රීතිය ප්‍රමුදිත භාවයක් ලබනවා. එතකොට තමන්ගේ සිත තුළ සුඛයක් ලැබෙන්න පුළුවන් නිරාමිෂ සුඛයක්. නැත්නම් ප්‍රීතියක් දැනෙන්න පුළුවන්. නැත්නම් කයන් මේ සිද්ද නිකන් ශහැල්ලු වෙලා ගියා වාගේ නිකන් පාවෙනවා වාගේ තත්ත්වයට බඳ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. තමන්ගේ සිත තුළ ශක්තිය දියුණු වෙලා තියෙනවා වාගේ පේන්නට පුළුවන්. තම කලින්ට වඩා භවනා කරන්න වීර්යයක් වාගේ දෙයක් ඇති වෙලා තියෙන්නට පුළුවන්. මේ ආදී හැම එකක්ම සංස්කාර ධර්ම මේ ඔක්කොම අනිත්‍යයි මේවා නැති කියලා යනවායි කියන අවබෝධයේ පිටලා ඒ සෑම අවස්ථාවකදී මේවා අනිත්‍යයි මේවා අනාත්මයි මේවා සංස්කාර ධර්ම කියලා ඒ වාගේ ඇතිවීම නැතිවීමත් බලන්නට ඕනේ. නැත්නම් තමාට ලොකු සතුටක් ඇති වුණාට පස්සේ ඒකම ආශාද කර කර හිටියොත් ඒකට ආශාවක් ඇති වෙනවා. ඉතින් භාවනාව දිනු වෙන්නේ නැහැ. එතනම නවතිනවා. ඒක නිසා එදිනේ භවනා කර කර යනකොට මේ ඇති එන්නේ තියෙන ආදී ලැබෙන ලොකු පීතිය සතුටක් ආස්වාදයක් එහෙම ලැබුණොත් ඊගාමික පීතියසකයක් ලැබෙන්නේ ඒක ලැබෙන විට ඒක ගැන ඇලෙන්නට යන්නට එපා ඒක ගැන නිකාන්තයක් ඇති කරගන්නට එපා ඒකත් සංස්කාරයක් ඇතිලා නැතිලා යනවනේ කියලා ඒ වගේ ඇතිවීම නැතිවීමත් බලන්න ඕනේ මෙන්න මේ විදිහට ඇති වෙන ඇති වෙන සෑම ධර්මයකදීම ඇතිවීමත් නැතිවීමත් දැක දැක වාසය කරන්න පුළුවන් ශක්තිය ලැබුණොත් එහෙම මාර්ගීය වාරයේදී මේ කලින් කිව්වා උද්‍යප්පේ ඥානය ඇති කර ගැනීම තුළින් නිවන් ලබන්නේ මේ ආකාරයට කියලා ඒ ආකාරයෙන් නිවන් ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. දැන් කාලයේ ඉක්ම ගිය නිසා මේ දේශනාව දිගටම දැන් කරන්නට අවකාශ දෙන්නේ. එම නිසා ඒ අනුව පිළිපැදීම තුළින් මේට නිවන් සුව ලබා ගැනීමට හැකියාව වාසනාව ශක්තිය උදා වේවා කියලා මේ දේශනාව දැන් නිම කරනවා කි දෙවියන්ට තින් දෙන ඔක්කොම එකට ආකාශත්තාජ කියන පාඩේ කියමු. ආකාශත්තාජ බුම්මට්ටහා දේවානාංගමයි දෙකා පුඤ්ඤන්තම් අනුමෝදිතා චිනන්දස්සන්දු ශාසනන්න ආකාශ චුම්මට්ටාදි බුම්මට්ටා දේවානාංගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ජුම්මට්ටා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනේ කනිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ධම්මේ පුඤ්ඤං ආශවක්ඛය පාංගෝතු සම්බ දුක්ඛා පමිච්ඡතු මේ කළ සියලුම සර්ව සත්‍ය මෙයගේ මෙලොවේ අපතසල් සේවා පරිවය අපතත්පත් වේවා නිවනිශන් සීමට මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා අභිමාදන ශීලිස්ස නිච්ඡං මද්ධා පිටායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්බන්ධමේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමින්ජතු සුවපත්තේ වා නිවන් සුවද වේවා